අපි පසුගිය සතියේ සාකච්ඡා කරන්නට යෙදුනා මේ අර්පණා සමාධියක් දක්වා භාවනාව දියුණු කර ගැනීමේදී වැදගත් වෙන දුරුකල යුතු සහ සේවනය කළ යුතු සප්පාය අසප්පාය සේවනයන් පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ සප්පාය අසප්පාය සේවනයන් පිළිබඳව සාකච්ඡා වෙන අනතුරුව අපි අද සාකච්ඡා කරන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධානයක් උත්පාදනය කර ගැනීම කියන කාරණේදී ඊ타ත්ම වැදගත් වන අර්පණා කුසලතාවයන් එහෙමත් නැත්නම් අර්පණා කෞශල්‍ය 10ක් තියෙනවා මේ 10 පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ කොටස මම හිතන්නේ ඊ타ත්ම වැදගත් කොටසක් මේ භාවනාව පිළිබඳව උනන්දුවක් දක්වන පිරිසට ඒ වාගේම තමයි මේ ධර්ම කරුණු ගවේෂණය කරන අයට ධර්ම කරුණු ඉගෙන ගන්න කැමති අයට අධ්‍යයනය කරන්න කැමති අයට ඉතාමත්ම වැදගත් කොටසක් මේ අර්පණා කෞශල්‍ය කියන කොටස. ඒ නිසා අපි ඒ කොටස ඔස්සේ අද සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කෙටියෙන්ම බලනවා නම් අර්පණා කුසලතාවයන් කියන දේවල් අර්පණා කුසලතාවයන් 10ක් තියෙනවා. ඒ අර්පණා කුසලතාවයන් 10 අපි කෙටියෙන් හඳුනගෙන ඊට පස්සේ අපි සාකච්ඡාවට එළඹෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අර්පණා කෞශල්‍යයේ එහෙම නැත්නම් අර්පණා කුසලතාවයන් කියලා කියවහම අර්පණා කුසලතාවයන් 10ක් තියෙනවා. ඒ කියන්නේ මෙතනදී විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ දැන් අපි කතා කරා මුලින් සප්පාය සහ අසප්පාය සේවනයන් පිළිබඳව මොනවද භාවනාවකට සප්පාය ධර්මතාවයන් මොනවද භාවනාවට අසප්පාය ධර්මතාවයන් කියලා. දැන් අපි හිතමු අපේ මේ මේ යම්කිසි භාවනාවට උනන්දුවක් දක්වන කෙනෙක් මේ සප්පාය අසප්පාය සේවනයන් පිළිබඳව දැනගෙන ඒ සප්පාය අසප්පාය සේවනයන් තමන් සප්පාය සේවනයන් ඇසුරු කරමින් අසප්පාය ආවාසාදිය දුරු කරමින් භාවනාව කරගෙන යනවා. නමුත් තමන්ට උපචාර මට්ටමින් අර්පණා මට්ටමටපත් වෙන්න බෑ. තමන්ගේ සිත දියුණු වෙන්නේ නෑ. එහෙම නැත්නම් සමහර වෙලාවට උපචාර මට්ටමට උනත් ළඟා වෙන්න යම් යම් දුෂ්කරතාවයන් තියෙනවා. මේ වාගේ අවස්ථාවකදී අපි බලන්න ඕනේ මොන වාගේ දේවල්ද මෙන්න මේ වාගේ අවස්ථාවකදී අපේ භාවනාව මේ දියුණු වෙන්නේ නැත්නම් භාවනාව යම්කිසි තැනකදී කොහේ හෝ ගැටලුකාරී තත්වයකින් නතර වෙනවා නම් අන්න ඒ වෙලාවේදී අපි අවධානය යොමු කරලා බලන්න ඕනේ අපේ මේ දසවිධ අර්පණා කෞශල්‍යයන් කියන දේවල් කොයි විදිහටද සම්පාදනය වෙලා තියෙන්නේ මේ වගේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවද යම්කිසි අඩුපාඩුවක් තියෙනවද කියන එක අපි අවධානය යොමු කරලා බලන්න ඕනේ. ඒ නිසා ඊට කලින් අපි මේ දසවිධ අර්පණා කෞශල්‍ය එහෙනම් මොනවද කියලා ඉගෙනගෙන තියෙන්න වෙනවා. ඒ නිසා අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ දසවිධ අර්පණා කෞශල්‍යයන් පිළිබඳව අපි කෙටියෙන් සාකච්ඡා කරන්න. ඒතර 10ක් තියෙනවා අර්පණා කෞශල්‍ය 10ක් තියෙනවා අර්පණා කුසලතාවයන් 10ක් තියෙනවා වත්තු විසද කිරියතාවේ. ඉතින් මේවා අතරම මේ පිනතුන් අහලා තියෙනවා ධර්මදේශනාවල ශ්‍රවණය කරලා තියෙනවා සමහර වෙලාවට අභිධර්මාදී පන්තිවලදී ඉගෙනගෙන ඇති ධර්මදේශනාව ශ්‍රවණය කරලා ඇති. මේ නිසා මේ වචන සමහර වෙලාවට පුරුදු ඇති. නමුත් අපි දැන් මේ අපේ දේශනය මේ වැඩසටහන සාර්ථක වෙන්න මේ වැඩසටහන දැන් මේ පටිගත කිරීම ටික අන්තර්ජාලයේ යම් දවසක සුරක්ෂිත වෙනකොට ඒ වැඩසටහන අනාගතේ වුණත් කාට හරි පිළිවෙලට බලලා යම් අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය වෙනකොට මේ කරුණු කාරණා නොඅඩුව අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසායි අපි මේ හැම සියල්ලක්ම සමහර වෙලාවට දන්න කාරණයක් වුණත් අපි නැවත වාරයක් සාකච්ඡා කරන්නේ. එතකොට 10ක් තියෙනවා අර්පණා කුසලතාවයන් 10ක්, අර්පණා කෞශල්‍ය 10ක්. ඒවට කියනවා දසවිධ අර්පණා කෞශල්‍ය කියලා. ඒ අතර තියෙනවා වත්තු විසද කිරියතාවය, ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාවය නිමිත්ත කුසලතාවය යස්මින් සමයේ චිත්තම් පග්ගහේතබ්බන් තස්මින් සමයේ චිත්තස්ස පග්ගහනං කියලා යම් කාලයකදී සිතට දිරිදීමක් ප්‍රග්‍රහණයක් කළ යුතුයි නම් ඒකට දිරිදීම කියලා කියන්නේ ඒ කියන්නේ අපි සිත සිතට උදව්වක් කර උපකාරයක් කරන්න ඕනේ මේ සිත නගා සිටව ගන්න ඒ උපකාරය කළ යුතු වෙලාවේදී උපකාර කරන එක දිරිදින එක යස්මින් සමේ චිත්තං නිග්‍රහේතබ්බන් තස්මින් සමේ චිත්තස්ස නිග්‍රහණං කියලා කියනවා යම් කාලයක සිතට නිග්‍රහ කළ යුතුයිද ඒ සිතට නිග්‍රහ කළ යුතු කාලයේදී සිත නිග්‍රහ කිරීම කියන එකත් වැදගත් ඒ වගේම යස්මින් සමේ චිත්තං සම්භාංශේතබ්බන් තස්මින් සමේ චිත්තස්ස සම්පහන්සනං එතකොට යම් කාලයක සිත සම්පහන්සණයටපත් කරන්න ඕනද සතුටු කරවන්න ඕනද අන්න ඒ කාලයේදී සිත සතුටු කරවීම කියන එකත් මේ භාවනාවක දියුණුවට උපකාර වෙනවා ඒ වගේම තමයි යස්මින් සමේ චිත්තං අජ්ජුපෙක්කිතබ්බං තස්මින් සමේ චිත්තස්ස අජ්ජුපෙක්කණං යම් කාලයක සිතට උපේක්ෂා කළ යුතු උපේක්ෂාවෙන් සිත දිහා බැලිය යුතුයිද ඒ කාලයේදී සිත උපේක්ෂා කිරීම කියන එකත් වැදගත් වෙනවා. ඒ වගේම අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා තදදි මුත්තතා කියලා කරුණු 10ක් තියෙනවා. මෙන්න මේ කරුණු 10ට කියනවා දසවිද අප්පනා කෝසල්ල කියලා කියනවා. පාලියෙන් කියනවා දසවිධ අප්පනා කෝසල්ල කියලා. ඒ කියන්නේ ඒකේ තේරුම අපි ඒක සිංහලෙන් අපි සඳහන් කරන සංස්කෘත භාෂාවෙන් ගත්තු පද දාලා දසවිධ අර්පණා කෞශල්‍යය කියලා. එහෙමනම් අර්පණා සමාධියක් උපදවීම ඉපදවීම සඳහා උපකාර වන කුසලතාවයන් 10ක් තමයි මේ කතා කරන්නේ. අර්පණා සමාධියක් ඉපදවීම සඳහා උපකාර වන කුසලතා 10ක් තමයි මේ දසවේ දර්පණා කෞශල්‍ය කියලා කියන්නේ. එහෙනම් මේ 10 අපි දැනගත යුතුයි සාකච්ඡා කළ යුතුයි මොනවද කියලා අපි අවබෝධයක් ඇති කරගත යුතුයි. එසත් මේ එක එකක් ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සමහර වෙලාවට අපි විසුද්ධි මාර්ගයේ කෙටියෙන් <clears throat> තියෙන. ඉතින් අපි ඒ කෙටියෙන් තියෙන දේ අපිට තව යම් තැනක විස්තර කළ යුතුයි නම් විස්තර කරලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරේ පළවෙනි අර්පණා කෞශලය තමයි වත්තු විසද කිරියතාවය කියලා කියන්නේ. වත්තු විසද කිරියතාවය කියන වචනය අපි පද වශයෙන් කඩනවා නම් වත්තු කියලා කියන්නේ වස්තුව කියන අදහස. විසද කිරිය භාවය කියලා කියන්නේ විසද කියලා කියන්නේ පිරිසිදු කියලා කියන්නේ. කිරියතාවය කියලා කියන්නේ ඒ පිරිසිදු කරන භාවය කියලා කියන්නේ. එමනම් වත්තු විසද කිරියතාවය කියලා කියන්නේ වස්තුන් පිරිසිදු භාවයට පත් කර ගැනීම කියන කාරණය. එහෙනම් මොන වස්තුන්ද? වස්තුන් තියෙනවා අභ්‍යන්තර වස්තුන් කියලා තියෙනවා බාහිර වස්තුන් කියලා තියෙනවා. එහෙමනම් වස්තු විසද කිරීතාවේ කියලා කියන්නේ නිසා මේ වස්තුන් විසද භාවයට පත් කිරීම කියන කාරණේ. විසද කියන වචනෙන් අදහස් කරන්නේ පිරිසිදු කියන කාරණේ. එහෙමනම් වස්තුන් පිරිසිදු භාවයට පත් කිරීම තමයි මේ වස්තු විසද කිරීතාවෙන් කතා කරන්නේ. ඒතර මොනවද මේ වස්තු මොනවද මේ පිරිසිදු භාවයට පත් කරගත යුතු වස්තු ඒව ආකාර දෙකක් තියෙනවා ඒ තමයි අධ්‍යාත්මික වස්තු සහ බාහිර වස්තු කියලා ආධ්‍යාත්මික වස්තු කියලා જાතියක් තියෙනවා බාහිර වස්තු කියලා જાතියක් තියෙනවා ආධ්‍යාත්මික කියන්නේ අපි හැම වෙලාවකම අභ්‍යන්තරයේ කියලා කියන්නේ. එවනම් යෝගාවචරයේගේ අභ්‍යන්තරයේ තියෙන වස්තුන් තියෙනවා පිරිසිදු භාවයට පත් කරගන්න ඕනේවා. මොනවද? යෝගාවචරයාගේ කේස් නිය ලොම් මේ ආදී දේවල් මේවා තමයි අභ්‍යන්තරය කියලා කියන්නේ. එතකොට අපේ ශාරීරිය තුල තියෙන දේවල් එතකොට භාවනා කරන පුද්ගලයාගේ කෙස් ටික වැවිලා නම් නියපොතු වැඩිපුර වැවිලා නම් ලොම් දික් වෙලා නම් ඒ කියන්නේ ලොම් කියලා කිව්වහම දැන් අපි මේ පිරිමි අයගේ මේ මූණේ තියෙන රැවුල් ගස් ආදියත් ලොම් යටතට සැලකෙන්නේ මේ වාගේ දේවල්. මේවා දිගට වැඩිලා තියෙනවා නම් ප්‍රමාණීත්මවල ගිහිල්ලා තියෙනවා නම් ඒ වාගේ තැනකදී ඒක යෝගාවචරයට අපිරිසිදු භාවයක් ඇති කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් දිගට වැවිලා නම් දැන් භික්ෂුන් වහන්සේලාගේ මේ හිසේ කෙස් වැවිලා නම් ගොඩක් හිසේ කෙස් වැවිලා කියලා කියන්නේ අපිට ඒක තුල තියෙනවා යම් අපිරිසිදු භාවයක් ඇති වෙන්න පුළුවන්. අතර භාග්‍යතුන් වහන්සේත් අපිට ශික්ෂාපදයකුත් පනවලා තියෙනවා. අඟල් දෙකක් අඟල් දෙකක් කියන්නේ මේ ඇඟිලි අඟුල් වලින් දෙකක් යන ප්‍රමාණය දක්වා උපරිම මේක වැඩෙන්න පුළුවන් ඊට වඩා වැඩුණොත් ඒක ආපත්‍ති කරයි කියලා. එනිසා ඊට ඉස්සෙල්ලා ඒක කපලා අයින් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට එච්චර වැවුනේ නැතත් මාස දෙකක් යනකොට අනිවාර්යයෙන්ම කෙස් බාන්නම ඕනේ. කෙස් බාලා මේක මේ කෙස් ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම තමයි නියපතු පමණට වඩා ඇදිලා තියෙනවා නම් එතකොට සිල්පල් දාලා තියෙනවා. ඒක හේතුව මෙයා පිරිසිදුව තියෙන්න ඕනේ කියන අදහස. ඒ නිසා නියපතු වැඩිපුර ඇදෙන්න බෑ පිරිසිදු කරගන්න ඕනේ. ශරීරයේ කිලිටි වෙලා නම් ඒ කිලිටි වෙච්ච ශරීරය පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් එහෙම ශරීරය පිරිසිදු කරගන්න නැතුව ඉන්න එක සුදුසු වෙන්නේ නැහැ. ඒතර යෝගාවචරය බලන්න ඕනේ තමන්ගේ භාවනාව වැඩෙන්නේ නැති වෙන්න හේතුවක් වෙන්න පුළුවන් තමන්ගේ මේ ශාරීරියේ අපිරිසුදු භාවය. ඉතින් තමන්ගේ ශාරීරියේ දහදිය ආදිය ගැවසලා තියෙනවා නම් එහෙම නැත්නම් වෙනත් යම් කිසි දුහවිලි ආදියක් තියෙනවා නම් එහෙම නැත්නම් කෙස් වැවිලා නම් නියපොතු වැවිලා නම් මේ ආදී දේවල් තියෙනවා නම් අන්න ඒ ආධ්‍යාත්මික වස්තුන් පිරිසිදු භාවයට පත් කර ගැනීම අපි කියන වත්තු විසද කිරීපාවි කියලා. <clears throat> අනිත් කාරණේ තමයි බාහිර වස්තුන් පිරිසිදු කර ගැනීම කියන එක. මොනවද බාහිර වස්තුන් කියලා කියන්නේ? ඒක සඳහන් කරලා තියෙනවා යම් විටක සිවුරු දිරුම් කඩට ගියේ නම්, කිලිටි වූයේ නම්, දුර්ගන්ධ වහනය කරේ නම්, සෙනසුන කසලින් යුක්ත වූයේ නම් බාහිර වස්තු අපිරිසිදුයි. දැන් මේ සමහර වෙලාවට අපි මිනිස්සු වුණත් දායකයෝ වුණත් පැහැදෙන අපැහැදෙන තත්ත්වයන් තියෙනවා. සමහර කෙනෙක් පැහැදෙනවා භික්ෂුන් වහන්සේලා ටිකක් කිලිටි සිවුරු පෙරවගෙන ඉන්නවා නම් ටිකක් දුර්වර්ණ වෙච්ච සිවුරු පෙරවගෙන ඉන්නවා නම් සමහර කෙනෙක් ඒකට පැහැදෙනවා. එහෙමත් දායකයයි ඉන්න මිනිස්සු ඉන්නවා. හැබැයි සමහර කෙනෙක් එහෙම නැහැ. එතකොට මේ පිරිසිදු අපිරිසිදු භාවය කියන එක හැබැයි භික්ෂුන් වහන්සේගේ භාවනාවට කියන එක වැදගත් වෙනවා. එතකොට සමහර වෙලාවට සමහර ස්වාමින් වහන්සේලාගේ සිවුරු පිරිසිදු කරගෙන නැහැ බොහෝ කාලයක් වෙන්න පුළුවන්. එතකොට ඒ සිවුරු වලින් සමහර වෙලාවට යම්කිසි දුර්ගන්ධයක් හමන වෙලාවල් අපිට ප්‍රායෝගිකව අපි දැකලා තියෙනවා. ඒ සමහර වෙලාවට ඒ ස්වාමින් වහන්සේලාට ඒක දැන් කාලයක් තිස්සේ ඒබඳු අත්දැකීමක් ඉඳලා ඒක එච්චර දැනෙන්නේ හැබැයි නමුත් ඒ කිලිටි භාවය අපේ භාවනාවට බලපානවා. උන්වහන්සේලාගේ භාවනාවට ඒක යම් විදිහකට බලපානවා වෙන්න පුළුවන්. ඒ නිසා යම් කිසි විදිහකට අපේ සිවුරු කිලිති වෙලා තියෙනවා නම් අපිට සිල්පදේකුත් තියෙනවා භික්ෂුන් වහන්සේලාට කිලිති චීවර අදෝවනේ ආපති දුක්කටස්ස කියලා. සිවුරු කිලිති වෙලා නම් සෝදන්න නැතුව හිටිය දුක්ලාපත්‍යක් වෙනවා කියලා. ඒ නිසා අනිවාර්යෙන් අපේ සිවුරු කිලිති භාවයටපත් වෙලා නම් ඒක සෝද ගන්න ඕනේ. සිවුරු දිරලා නම් ඒවා මහලා යම් කිසි විදිහකට කෑලි එකතු කරන්න ඕන නම් ඒ කෑලි එකතු කරලා ශක්තිමත් කරලා සකස් කර ගන්න ඕනේ. වාසය කරන සෙනසුන කසලෙන් ගැවසලා නම් ඒවා පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු නොකරොත් සමහර ශික්ෂාපද පවා භාග්‍යතුන් වහන්සේ දාලා තියෙනවා. මේවා පිරිසිදු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට බාහිර වස්තුන් පිරිසිදු කරගන්න ඕනේ. මේ නිසා වත්තු විසද කිරියතාවය කියලා කියන්නේ අභ්‍යන්තර බාහිර කියන වස්තු දෙකම පිරිසිදු භාවයට පත් කර ගැනීම කියන කාරණය. එතකොට අපි අර චරිත විභාගයේදී කතා කරා සමහර චරිත විභාගයේදී කතා කරා මේකත් එක්ක සමහර කෙනෙකුට මේක ගැටෙන්න පුළුවන් ඒක අපි බොහොම අවධානයෙන් යොමු කරගන්න ඕන තැනක් චරිත විභාගයේදී කතා කරා දැන් රාග චරිතයට සප්පාය වෙන්නේ රාග චරිතයට සප්පාය වෙන්නේ ටිකක් කිලිටි වෙච්ච සිවුරු මේ ආදී දේවල් ටිකක් කිලිටි වෙච්චි මකුණුන් ආදී ගැවසෙන සේනාසන තමයි රාග චරිතයට සප්පාය වෙන්නේ කියලා මෙන්න මෙහෙම කාරණා කතා කරා. ඒතර ඒකින් කියන්නේ රාග චරිතය ඒබඳු සේනාසනයක ඉන්නකොට ඒ සේනාසනේ පිරිසිදු කරන්න නැතුව ඉන්න ඕනි කියලා නෙමෙයි. කිලිටි වෙච්ච සිවුරු කිලිටි සිවුරු නොසෝදා ඉන්න ඕනි කියලා නෙමෙයි. එතනදි සඳහන් කරන් තියෙන්නේ ඇත්තටම රාග චරිතය නම් ඒ රාග චරිතයට ඒබඳු සේනාසනයක ඉන්නකොට ඒ සේනාසනයේ අර පිළිවෙලට නැත්නම් යම්කිසි විදිහකට අපිරිසිදු වීම වැඩි නම් ඒ බඳු සේනාසනයක් රාග චරිතයගේ භාවනාවට සප්පායයි. හැබැයි එහෙම කියලා ඔහු ඒ පරිසරය පිරිසිදු කරගන්න තු ඉන්න එක සුදුසු වෙන්නේ නැහැ. අනිවාර්යෙන් පිරිසිදු කරගත යුතුයි. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපිට බාහිර අභ්‍යන්තර කියන මේ ආධ්‍යාත්මික බාහිර කියන දෙපාර්ශ දෙපාර්ශවයෙන්ම පිරිසිදු භාවය ඇති කරගන්න එකට කියනවා වත්තු විසද කිරියතාවය කියලා. ඉතින් ඒක පැහැදිලි කරනවා ආධ්‍යාත්මික බාහිර වස්තු අපිරිසිදු වුනහම ඒ භික්ෂුන් වහන්සේගේ ඒ යෝගියාගේ චිත්තචෛතසික ධර්මයනොත් අපිරිසිදු වෙනවා. ඒ චිත්තචෛතසික ධර්මයන් අපිරිසිදු වුනහම අපිරිසිදු චිත්තචෛතසික ඉපදුනහම උන්වහන්සේගේ ප්‍රඥාවත් අපිරිසිදු වෙනවා. ඒතර මේක උදාහරණයකට දක්වලා අපිට පහනක් දලනොත් මේ පහන යම්කිසි විදිහකට අපිරිසිදු විනම් මේ අපිරිසිදු පහනක් නම් තියෙන්නේ ඒ අපිරිසිදු පහනේ පහන් කබල අපිරිසිදු විනම් පහන් තිර අපිරිසිදු විනම් පහන් තෙල් අපිරිසිදු විනම් එතකොට මේ ආලෝකයක් පිරිසිදුව ලැබෙන්නේ නැහැ එතකොට හොඳට පිරිසිදු තෙල් දාලා පිරිසිදු වැටියක් දාලා පිරිසිදු පහනක පහනක් දැල්ලුවාම මේ පහන ආලෝකමත් හැබැයි පහනේ අපිරිසිදු භාවයක් තියෙනකොට ඒ ආලෝකයක් ටිකක් අපිරිසිදු භාවයකට පත් වෙනවා. මෙන්න මේ වාගේ තමයි කියනවා අපිරිසිදු නුවණකින් යුතුව අපි සංස්කාර සම්මර්ෂණය කරනකොට මේ සංස්කාරයන් අපිට ප්‍රකටව පහළ වෙන්නේ නැහැ. ප්‍රකටව ඒක අපිට අවබෝධ කරගන්න බැරි වෙනවා. විභූත වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා කමඨහන යෙදුනට ඒ කමඨහන අභිවෘද්ධිකටපත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපිට කියනවා භාවනා කරන යෝගියා තමන්ගේ සිත අර්පණාවකටපත් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ අර්පණා සමාධිය දියුණු කරගන්න බලාපොරොත්තු වෙන කෙනා අභ්‍යන්තරය පිරිසිදු කරගන්න ඕනේ, බාහිරය පිරිසිදු කරගන්න ඕනේ. එතකොට තමන්ගේ තමන් කෙස් රැවුල් බාලා, නියපොතු කපලා මේ ආදී දේවල් වලින් තමන්ගේ අභ්‍යන්තරය පිරිසිදු කරගෙන හොඳට නාලා පැම් පහසු වෙලා පිරිසිදු භාවනාවට යෙදෙන්න ඕනේ. ඉතින් මට මතකයි ඔය මම මුල් කාලේ කිව්වා අපේ මාතර ඥානාරාම ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මේ භාවනාවට අදාළ පුංචි අත්පොතක් උන්වහන්සේ කියනවා. භාවනා පර්යන්කේ වාඩි වෙන්න ඉස්සරලා තමන්ගේ යටිපතුල් දෙකත් හොඳට බලන්න පිරිසිදුද කියලා බලන්න කියලා. ඒතර භාවනා පර්යන්කේ වාඩි වෙනකොට මේ යටිපතුල් දෙක පිරිසිදු නැත්නම් අපිට භාවනාවේ පර්යන්කේ ඉඳගත්tාම අපිට ටිකක් අපිරිසිදු සංකල්පනාවක් පහළ වෙනවා. අනේ අපිරිසිදු සංකල්පනාවත් එක්ක අපේ භාවනාව ඉදිරියට යන්නේ නැහැ. ඉතින් මේ නිසා යම් යම් ගැටලු ඇති වෙනවා. මේ නිසා අපිට මේ මේ අවවාදයේ තව තාමත්ම මතකයි හොඳටම මතකයි. ඉතින් යටිපතුල් දෙක පවා පිරිසිදුද කියලා හොඳට බලන්න කියලා. ඒ නිසා අන්න භාවනාවකදී මේ කාරණා අතිශය වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි Taman වාසය කරන තැන පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට සමහර සාමින්හන්සලා වැඩ වාසය කරන කුටිය පිළිවෙලකට නැහැ. සමහර ලාවට තැන් තැන්වල කසල තියෙනවා. පිටිවල මකුළු දැල් බැඳිලා තියෙනවා. එතකොට මකුණු ජරා කරපු තැන් තියෙනවා. හූණු ජරා කරලා තියෙනවා. ඒතර මේවා සියල්ලත් එක්ක අපි භාවනා කරන්න ඉඳගෙන ඒ භාවනාව සමෘද්ධිමත් කරගන්න අමාරුයි. ඒ නිසා ඒ වාගේ අවස්ථාවකදී ඒවා පිරිසිදු භාවයටපත් කරගෙන බාහිර පිරිසිදු භාවයයි අභ්‍යන්තර පිරිසිදු භාවයයි දෙකම ඇති කරගෙන මේ වත්තු විසද කිරියතාවේ සම්පාදනය කරගත්තොත් අන්න ඒ කෙනාගේ භාවනාව අභිවෘද්ධියටපත් වෙනවා. ඒ තමයි පළවෙනි කාරණය වත්තු විසද ඉරියතාවය. ඊට පස්සේ දෙවෙනි කාරණය අපිට කියනවා මෙතන ඒක පැහැදිලි කරන තව ටිකක් අධ්‍යාත්මික සහ බාහිර වස්තු පිරිසිදු වුනහම චිත්තචෛසික පිරිසිදු භාවයට පත් වෙනවා. ඒ පිරිසිදු චිත්තචෛසික සහිතව උපදින ඥානයක් පිරිසිදුයි. ඉතින් පිරිසිදු පහන් කබලක් පහන් පිරිසිදු පහන් තෙර පිරිසිදු පහන් තෙල් දාලා පහනක් පත්තු කරාම මේ පහනෙන් නැගෙන ආලෝකය පිරිසුදුයි. මෙන්න මේ වාගේ පිරිසුදු නුවණින් සංස්කාර සම්මර්ෂණය කරනකොට ඒ සංස්කාරයන් ඊටාම ප්‍රකටව විභූතව පහළ වෙනවා. ඒ නිසා කමඨහන එතනකොට ඒ කමඨහන අභිවෘද්ධියටපත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි අර්පණ කෞශල්‍ය පළවෙනි එක එහෙමනම් වත්තු විසද කිරියතාවය දෙවෙනි එක තමයි ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාවය. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාවය. ඒතර ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාවය කියලා කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ සමත්ත කියලා කියන්නේ සමභාවය කියලා කියනද පටිපාදනතාවය කියලා කියන්නේ මේක සම්පාදනය කරගැනීමේ භාවය කියලා කියන එක. එතකොට ඉන්ද්‍රියයන්ගේ සමභාවයට පැමිණවීම කියන එක තමයි මෙතනදී ඉන්ද්‍රිය සමත්ත පටිපාදතාවය කියලා කියන්නේ. එතන මොනවද මේ කියන ඉන්ද්‍රයන්? ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන්. අන්න ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ඒතර මේ ඉන්ද්‍රිය ධර්ම පහම බල ධර්ම පහක් බවටත් පත් වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒතර ඉන්ද්‍රිය ධර්ම විදිහටත් තියෙනවා. එතකොට මෙතනදී කතා කරන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම විදිහට තියෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥාවන්. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ඒක ඉන්ද්‍රිය කියන වචනේ පැහැදිලි කරනවා ඉන්දට්ඨං කරෝති इति ඉන්ද්‍රියන් කියලා කියනවා. එතකොට ඉන්ද්‍ර භාවයක් එහෙමත් නැත්නම් අධිපති භාවයක් ඇති කරන නිසා මේක ඉන්ද්‍රිය කියලා කියනවා. අධිපති කියලා කියන්නේ යම්කිසි තැනකදී මූලික භාවයටපත් වෙනවා අනෙක් දේවල් මැඩපවත්වගෙන අනෙක් දේවල් ඉක්මවල ඉදිරියට එනවා කියන කාරණේ. ඒක තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට දැන් අපි කියන ඉන්ද්‍ර කියලා කියනවා. ඉන්ද්‍ර කියලා කියනවා ශක්‍ර දේවේන්ද්‍රයට, ශක්‍රයට. එතකොට ශක්‍ර දේවේන්ද්‍ර කියලා කියන්නේ ශක්‍ර දේව ඉන්ද්‍ර. එහෙනම් ශක්‍ර දේවේන්ද්‍රයා. එතකොට ඇයි ශක්‍ර දේවේන්ද්‍රයා කියලා කියන්නේ ශක්‍ර මේ ශක්දේව රජතුමා මේ දිව්‍ය ලෝක දෙකේ චාතු මහරජික තාවතිංශ කියන දිව්‍ය ලෝක දෙකේම ඉන්න දෙවිවරුන්ට අධිපති භාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඉන්ද්‍ර කියලා කියනවා. ඒ නිසා ඉන්ද්‍ර කියන වචنين අදහස් කරන්නේ නිසා අධිපති භාවයට පත් වෙනවා. අනෙක් අය අභිභව ඉස්මතු වෙනවා කියන කාරණය. එවනම් ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාවයෙන් කතා කරන්නේ මෙන්න මේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම පහ සමභාවයට පත් කරනවා කියන කාරණය. එමනම් ඒ අතරේ පළවෙනි ඉන්ද්‍රිය තමයි සද්දින්ද්‍රිය කියලා කියන්නේ. සද්දින්ද්‍රිය කියන්නේ සද්ධහා ඉන්ද්‍රිය කියන වචන දෙක එකතු වෙලා. සද්ධහා ඉන්ද්‍රිය, සද්ධින්ද්‍රිය. එතකොට සද්ධින්ද්‍රිය ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය බලවත්ව අනෙක් ඉන්ද්‍රිය දුර්වල දුර්වල භාවයටපත් වුනොත් අන ඒ අනෙක් ඉන්ද්‍රයන්ගෙන් කරන්න තියෙන කටයුතු ටික කරන්න බැරි වෙනවා. දැන් අපේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ අතරේ ශ්‍රද්ධාව බලවත් වෙලා අනෙක් ඉන්ද්‍රිය දුර්වල වෙනවා. ඒ කියන්නේ වීරිය, සතිය, සමාධි, ප්‍රඥාව කියන ටික දුර්වල වුණොත් අන්න ඒ ඉන්ද්‍රිය හතරෙන් කරන්න ඕනේ කටයුතු ටික, කෘත්‍යයන් ටික කරගන්න බැරි වෙනවා. ඒ නිසා ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන එක අපි සමභාවයක තියාගන්න ඕනේ අනෙක් ඉන්ද්‍රියුනුත් එක්ක. ඒතර මොනවද අනෙක් ඉන්ද්‍රියන් වලින් කරන කටයුතු ටික? වීර්ය ඉන්ද්‍රියෙන් ප්‍රග්‍රහ කෘත්‍ය ප්‍රග්‍රහ කියලා කියන්නේ අර අපි කියව පග්ගහ කියන එක දිරිදිනවා කියන කාරණය. සති ඉන්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? සති ඉන්ද්‍රියෙන් උපට්ඨාන කෘත්‍ය. කියන්නේ යමක් අපිට එලවලා දෙනවා මතක් කරලා දෙනවා කියන කාරණේ. උපස්ථානය කියලා කියන්නේ. ඒක අපිට ළඟට ලං කරලා දෙනවා කියන කාරණේ. එතකොට යමක් අමතක වෙන්න දෙන්නේ නැතුව මතක් කරලා දෙනවා. ඒ වගේ. සමාධි ඉන්ද්‍රියෙන් කරන්නේ අවික්ෂේපය කියලා කියන කාරණේ. අවික්ෂේපය කියලා කියන්නේ අපේ සිත වික්ෂිප්ත භාවයටපත් වෙන්නේ නැතුව තියාගන්නවා කියන එක. පඤ්ඤා ඉන්ද්‍රියෙන් කරන්නේ දර්ශන කෘත්‍ය එහෙමත් නැත්නම් මේක නිවැරදිව දැකීම කියන කටයුත්ත. එතකොට මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රිය වලින් කරන කටයුතු තියෙනවා. එතකොට ඒක අපි පැහැදිලි කරලා තියෙනවා ප්‍රග්‍රහ කියලා කියන්නේ සංප්‍රයුක්ත ධර්මයන්ට අනුබල දෙනවා කියන කාරණය. අනෙක් ධර්මතාවලට අපි අනුබලයක් දෙනවා. උපට්ඨහණය කියලා කියන්නේ අරමුණට එළඹ සිටිනවා කියන කාරණය. අවික්ෂේපය කියලා කියන්නේ සිත විසිරෙන්න දෙන්නේ නැතුව සංප්‍රයුක්ත ධර්මයන් විසිරෙන්න දෙන්නේ නැතුව පවත්ව ගන්නවා කියන එක දර්ශන කියලා කියන්නේ ඇති සැටියෙන් දැන ගැනීම කියන කාරණය. ඒතර මේ කටයුතු ටික සිද්ධ කරන්නේ ඇත්තටම මේ ඉතිරි වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය වලින්. ශ්‍රද්ධාව බලවත් වෙලා මේ ඉතිරි ඉන්ද්‍රියන් ටික අඩු වෙනකොට, දුර්වල වෙනකොට ඒ ඉන්ද්‍රියන් වලින් මේ කරන්න තියෙන කටයුතු ටික කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ ඉන්ද්‍රිය ධර්ම ස්වභාවය මෙනෙහි කරලා යම් ආකාරයකින් මෙනෙහි කරනකොට සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙලා තියෙනවා නම් ඒ බලවත් කරන විදිහට ඒක මෙනෙහි කරන්නේ නැතිව ශ්‍රද්ධා ඉන්ද්‍රිය අනෙක් ඉන්ද්‍රියන් සමග සමභාවයකටපත් කරන්න ඕනේ. ඉන්ද්‍රියන්ගේ ස්වභාවය අපි මෙනෙහි කරලා බලන්න ඕනේ. අපේ මොන ඉන්ද්‍රියද වැඩිපුර ඉදිරියෙන් තියෙන්නේ කියලා. ඒතකොට ශ්‍රද්ධාව වැඩි නම් ඊතුරු දේවල් අඩුයි නම් අපි ඒ අනෙක් ධර්මතාවත් සමග සමභාවයට මේ ඉන්ද්‍රියපත් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී උදාහරණ වශයෙන් අපිට දක්වන්න තියෙනවා ප්‍රධාන අපිට වැදගත් කතාවක් ඒ තමයි වක්කලී කියන තෙරුන් වහන්සේගේ කතාව. වක්කලී තෙරුන් වහන්සේ අපි මේ පිනතුන් අහලා ඇති මේ පිරිස අහලා ඇති වක්කලී කියන ස්වාමීන් වහන්සේ සවැත්නූර් එක්තරා බ්‍රාහ්මණ කුලයක තමයි ඉපදුනේ. මේ බ්‍රාහ්මණ කුලයක ඉපදෙලා ඉතින් වැඩි විහිටපත් වෙලා ඉන්නකොට එක දවසක් දකිනවා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාත වැඩිනවා. භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ මේ ශ්‍රී ශාරීරී දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් 80ක් අනුව්‍යංජන ලක්ෂණයන් ව්‍යාම ප්‍රභාවන් සහිතව භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩිනවා. මේක දකින වක්කලි ස්වාමීන් වහන්සේට දකින්න ලැබෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ තියෙන ශරීර සම්පත්තිය. දැකලා උන්වහන්සේට ඇති වෙනවා මට මේ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ භාග්‍යතුන් වහන්සේගේ රූපය මෙහෙම දැකලා මදි. හැමදම බලන්න ඕනේ. මේ භාග්‍යතුන් වහන්සේ හැමදම දැක දකිමින් ඉන්න ඕනේ කියලා හිතලා තමන්ගේ සිත නිකන් මේ මොහොතේදී තෘප්තිමත්වපත්තු නැති නිසා හැමදාම බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න කියන අදහසින් යුතුව ගිහිල්ලා මේ ශාසනය පැවිදි වෙනවා. පැවිදිලා දැන් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන තමයි ඉන්නේ. එතකොට දැන් වක්කලි ස්වාමීන් වහන්සේට බණ භාවනා කරන්න සජ්ජහායනා කර්මස්ථාන ආදී කරන්න වෙලාවක් නැහැ. උන්වහන්සේ බලලා භාග්‍යතුන් වහන්සේ කොතනද ඉන්නේ? ඒ භාග්‍යතුන් වහන්සේ තමන්ට පේන්නේ කොයි විදිහටද? ඒ පේන තැනකට වෙලා බුදුරජාණන් වහන්සේ දෙහැ බලාගෙන ඉන්නවා. එතකොට මේක තමයි වක්කලි ස්වාමීන් වහන්සේගේ වැඩ කටයුතු උනේ සිරිත උනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දකිනවා. භාග්‍යතුන් වහන්සේ මේක දැකලා භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා වක්කලි ස්වාමීන් වහන්සේට අවවාදයක් දෙන්න ඕනේ. වක්කලි ස්වාමීන් වහන්සේට මේ ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. නමුත් උන්වහන්සේගේ ඥාණය මෝහුරා ගිහිල්ලා නැහැ. මේ නිසා භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නවා කොයි වෙලාවේද පක්කලි ස්වාමීන් වහන්සේගේ ඥාණය මෝහුරා යන්නේ කියලා. බලාගෙන ඉඳලා එක දවසක් භාග්‍යතුන් වහන්සේ මේ වක්කලි ස්වාමීන් වහන්සේගේ ඥාණය මෝහුරා ගියා කියලා දැනගෙන අවවාදයක් කරනවා. හරි වටිනා අවවාදයක්. කින්තේ වක්කලි ඉමිනා පූතිකායන දිත්තේන. වක්කලි මේ කුණු වෙන කය දිහා බලාගෙන ඉඳලා මොනව කරන්නද? මේ මගේ කය මේක කුණු වෙනවා. මේ කුණු කයක්. මේ කුණු කය දිහා බලාගෙන ඉඳලා මොන වැඩක්ද? මොන තේරුමක්ද? යෝකෝ වක්කලි ධම්මං පසති සෝමං පසති. වක්කලි යමෙක් ධර්මයේ දකිනවා නම් මම දේශනා කරපු ධර්මයේ යමෙක් දකිනවා නම් සෝමං පස්සති ආන්න ඒකේනා මම දකිනවා යෝ මං පස්සති සෝ ධම්මං පස්සති යමෙක් මම දකිනවා නම් ඒ මම දකින කෙනා ධර්මයයි දකින්නේ. ඒ නිසා මගේ කුණුකය නෙවෙයි බලන්න ඕනේ. වක්කලි මගේ ධර්මයේ දිහා බලන්න. මම දේශනා කරපු ධර්මයේ දිහා බලන්න. කියලා මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ වටිනා කියන අවවාදයක් ලබා දෙනවා. ඉතින් මේ අවවාදය අපි අහලා තියෙනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දකිනවා නම් භාග්‍යතුන් වහන්සේ කියනවා ඒ ධර්මයේ දකින කෙනා මාව දකිනවා ඒ වගේම තමයි යමෙක් මාව දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේට මේ විදිහට අවවාදයක් දුන්නා. හැබැයි උන්වහන්සේ මේ අවවාදය දැක්කට අවවාදය දුන්නට උන්වහන්සේට මේ අවවාදයෙන් සෑහීමකටපත් වෙන්න බෑ. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ නොදැක ඉන්න බෑ. වෙන තැනකට වෙලා ඉන්න බෑ. ඒ නිසා උන්වහන්සේ මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ එහෙම තිබුණාවේ මම බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අර හරි හරි අහිංසකයි බුදුරජාණන්සේ දෙහැ බලාගෙන ඉන්න කැමැත්ත, ආසාව මෙන්න මේ නිසා උන්වහන්සේ බුදුරජාණන්සේ අතහරින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ දකින්න නැතුව වෙන තැනකට යන්න විදියක් නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ දකිනවා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ දැකලා කල්පනා කරනවා මම වක්කලීව සංවේගයටපත් කරන්න ඕනේ. ඔහු සංවේගයටපත් වෙන්නේ නැතිව කවදාකවත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ නැහැ. සංවේගයටපත් වෙන්නේ නැතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ අවබෝධ කරගන්නේ නැහැ කියන කරුණා කරන බුදුරජාණන් වහන්සේ මේ වක්කලි ස්වාමීන් වහන්සේට අවවාද දෙන්න මේ බලාපොරොත්තු වස් එළඹෙන්න සමීපයි දැන් වස්සාන කාලය කිට්ටු වෙලා ඒ වස්සාන කාලයේ කිට්ටුව රජගහනුවරට වැඩම කරනවා වක්කලි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එකමයි ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ දකින්න ඕන නිසා ඒ එකමයි ඉන්නේ. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට වැඩම කරලා හෙට දවසේ වස්සල වෙන්නේ කියලා. වස්සල වෙන්නේ අද දවසේ කියලා. අද හරියටම වස්සල වෙන දවසට ඇවිල්ලා වක්කලි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් කියන වක්කලි මෙතනින් ඉවත් වෙලා යන්න. වක්කලි මෙතනින් ඉවත් වෙලා යන්න මංගාවට එන්න එපා මන්දියා බලන් ඉන්නපා. කියලා මෙන්න මෙහිම තණාමණය කරනවා. තණාමණය කරනවා කියලා කියන්නේ යම්කිසි කෙනෙක් තවත් කෙනෙක්ව ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතික්ෂේප කිරීමට තමයි පනාමණය කරනවා කියලා කියන්නේ. ඉතින් ගුරුවරු ශිෂ්‍යව පනාමණය කරනවා. ගුරු ස්වාමීන් වහන්සේලට පුළුවන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පනාමණය කරන්න. දැන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා අවවාද අනුශාසනා පිළිගන්නේ නැත්නම් ඒ අවවාද අනුශාසනා පිළිගන්නේ නැති අවස්ථාවකදී ගුරු ස්වාමීන් වහන්සේලට පුළුවන් මේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පනාමණය කරන්න. පනාමණය කරලා ආයතින් සංවරයක පිහිටලා ඔබ මත්තේ සංවර වෙලා මංගාවට එන්න කියලා මේ විදිහට අවවාද කරලා ඉවත් කරන්න පුළුවන්. මෙන්න මේව ඉවත් කරන එක තමයි ප්‍රණාමණය කරනවා කියලා කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේ වක්කලි මංගාවට එන්න එපා අයින් වෙලා යන්න. දැන් වක්කලි බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වුණේ එක බලාපොරොත්තුවකින් බුදුරජාණන් වහන්සේ නිතරම දැක දැකා ඉන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ ළඟට එන්න එපා කියලා. කතා කරන්න එපා කියලා කියනවා. ඒ නිසා වක්කලි කල්පනා කරනවා මට මාස 3ක් බුදුරජාණන් වහන්සේ දකින්න නැතුව ඉන්න බෑ. මට මාස තුනක් බුදුරජාණන් සමග කතා නොකර ඉන්න බෑ. මම භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේගේ ආත්ම භාවයේ බලමින් ඉඳයි පැවිදි වුනේ. මට ඒ ලාභේ නැති වෙනවා නම් මට තවදුරටත් මේ ජීවිතින් හිත වැඩක් නැහැ. ඒ නිසා වක්කලි කල්පනා කරනවා, වක්කලි ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා. මම්මගේ සියදි විනාශ ගන්නවා. මට මේ ජීවිතේ තේරුමක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ දකින් නැතුව ගත කරන ජීවිතෙන් මට ප්‍රයෝජනයක් නැහැ කියලා කල්පනා කරලා තමන්ගේ ජීවිතේ තොර කරගන්න බලාපොරොත්තු වෙන ගිජ්ජකූට පර්වතයේ උඩට නගිනවා. දැන් මේ ගිජ්ජකූට පර්වතයේ උඩට නගින්නේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට පැනලා ජීවිතේ තොර කරගන්න. ජීවිතේ නැසා ගන්නයි මේ ගිජ්ජකූට පර්වතයට නගින්නේ. භාග්‍යතුන්ස් දකිනවා මේක. භාග්‍යතුන්ස් දකිනවා වක්කලි ස්වාමීන් වහන්සේට නිවන් දකින්න පින තියෙනවා මේ මොහොතේ. හැබැයි උන්වහන්සේ මේ යම්කිසි తాවකාලික දෙයකට මුලාවටපත් වෙලා. ඒ නිසා දෙන්නේ ජීවිතය තොර කරගන්න යනවා. තමන්ගේ ජීවිතය තොර කරගෙන තමන්ගේ මේ නිවන් මඟ නසා ගන්න හදන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කල්පනා කරන මේ වෙලාවේ මම මේ වෙලාවේ මම පිහිට වෙන්න ඕනේ වක්කලීට නැත්තම් බෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා වක්කලී ස්වාමීන් වහන්සේ දෙසට ආලෝකයක් මුදාහැර. ආලෝකයක් මුදාහැරලා අර ගිජ්ජකූට පර්වතෙන් පහළට පණින්න හදන වක්කලී ස්වාමීන් වහන්සේලා දැන් ඉදිරියේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා වගේ පේනවා. භාග්‍යතුන් වහන්සේගේ රූපය දකිනකොටම වක්කලි ස්වාමීන් වහන්සේගේ අර දැඩි ශෝකයක් තිබුණා. උන්වහන්සේගේ සිතේ ශෝකේ පහව ගියා. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ දකිනකොටම ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවා. අනේ භාග්‍යතුන් වහන්සේ මට පේනවා මට දකින්න ලැබුණනේ කියලා. ඒත් සමග බුදුරජාණන් දකිනවා වක්කලි ස්වාමීන් වහන්සේගේ මේ සිතේ ප්‍රීතිය ඇති වුණා, ප්‍රීති ප්‍රමෝදය ඇති වුණා කියලා දකිනවා. භාග්‍යතුන් වහන්සේ නිසා ගාථාවකින් වක්කලේ ස්වාමීන් වහන්සේට අවවාද කරනවා. පාමොජ්ජ බහුලෝ භික්ඛු පසන්නෝ බුදු ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංකාරූප සමන්සුකං. මේ ශාසනයේ පැහැදුණු ප්‍රමෝදය ප්‍රීති ප්‍රමෝදය බහුල භික්ෂුව මේ ශාන්ත වූ නිර්වාණ පදය අධිගමනය කරනවා. මේ සංස්කාර ධර්මයන් සංසිඳ වීමෙන් ලබන සුඛය කියන සාන්තෝ නිර්වාණ පදය අධිගමනය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට ගාථාවකින් අවවාද කරනවා. මේ ගාථාව ශ්‍රවණය කරනකොට වක්කලි ස්වාමීන් වහන්සේගේ ප්‍රීති ප්‍රමෝදය වැඩි වෙනවා. උන්වහන්සේට තවත් ප්‍රීතියක් ඇති වෙනවා. දැඩි ප්‍රීතියක් ඇති වෙනවා මේ භාග්‍යතුන් වහන්සේ මංගාවට ආවනේ. භාග්‍යතුන් වහන්සේ මට දකින්න ලැබුණනේ. භාග්‍යතුන් වහන්සේගේ වචනේ අවවාදයක් මට ලැබුණනේ කියලා පුදුමාකාර ප්‍රීතියක් වක්කලි ස්වාමීන් වහන්සේට ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්තේ දිගහැරලා දේශනා කරනවා ඒහි වක්කලිමා බහයි ඕලෝකේහි තථාගතං අහං තං උද්ධරිස්සාමි පංකේ සන්නංව කුංජරං වක්කලි බය වෙන්න එපා තථාගතයන් වහන්සේ දෙහැ බලන්න මම නොබව මේ හරියට මේ මඩ ගොහරුවේ läගලා ඉන්න මඩ ගොහරුවක ඉරිලා ඉන්න ඇතෙක් ගොඩ ගන්නව මන්නකෝ ගොඩ ගන්න. ඒ නිසා බය වෙන්න එපා. භාග්‍යතුන් අධ්‍යාපලන්න. තේහි වක්කලිමා බහයි ඕලෝකේහි තථාගතං අහන්තම් මොචේ ඉස්සාමි රාහු ගහංව සූර්යං වක්කලි මෙහි එන්න තථාගතයන් වහන්සේ දැය බලන්න මම නුඹ මුදවන්නම් මේ සසරෙන් හරියට නිකන් රාහු ග්‍රහණයටපත් වෙච්චි හිරු සූර්යා ඒ රාහු ග්‍රහණයෙන් මුදවගන්න යම් විදිහකට ඒ විදිහට මම නුඹ මුදවන්නම් කියලා කියනවා එහි වක්කලිමා බහයි ඕලෝකේහි තථාගතං අහන්තං මොචේ ඉස්සාමී රාහු ගහංව චන්දිමං වක්කලි බය වෙන්න එපා තථාගතයන් වහන්සේ දෙහැ බලන්න එන්න මෙහාට එන්න මම නුඹ මොදවනවා හරියට රාහු ග්‍රහණයටපත් වෙච්චි චන්දිම දිව්‍ය පුත්‍රයව මේ රාහුගෙන් මොදව ගන්න යම් විදිහකටද ඒ විදිහට මම මේ සංසාරයෙන් නුඹ මොදවන්නම් මෙහි එන්න කියලා භාග්‍යතුන් වහන්සේ කතා කරනවා භාග්‍යතුන් මේ කතාවෙන් වක්කලි ස්වාමීන් වහන්සේට බලවත් ප්‍රීතියක් ඇති වෙනවා බලවත් ප්‍රීතියක් ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ ඉදිරියේ Tamanට පේනවා යන්න පාරක් පේන්නේ නැහැ ගිජ්ජකුට පර්වතෙන් එහාට පයින්ඩයි තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දැකලා ඇතිවෙච්ච දැඩි ප්‍රීතියට වක්කලි ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ඉන්නවා කියලා හිතාගෙන ඉදිරියට පය තියෙනවා. ඉදිරියට පය තියෙනකොට පය තියන්නේ මේ අහසට. පය තියන්නේ මේ නිකන් අහසට. එහෙම නැතුව ගලක් නැහැ, පර්වතේ නැහැ. හැබැයි ඒ අහසට පය තියනකොටම උන්වහන්සේගේ මේ ප්‍රීතිය ප්‍රීතිය පටිච්චසම්බනේ වෙලා උන්වහන්සේට මේ ප්‍රීතිය සම්මර්ෂණය වෙලා සංස්කාරයන් සම්මර්ෂණය වෙනවා. නුවණ මුහුකුරා ගිහිල්ලා තිබෙන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නිසියාකාර වේලාවට හරිම වේලාවට ලැබුණා. උන්වහන්සේ මේ ඉහළ අහසේදීම සිව් පිළිසිඳියා සහිතව අරහත්ත්වයටපත් වෙනවා. සිව් පිළිසිඳියා සහිතව අරහත්ත්වයටපත් වෙලා වක්කලි ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වන්දනාමාන කරනවා. වන්දනාමාන කරනවා. අන්න භාග්‍යතුන් වහන්සේගේ මේ ශාසනයේ ශ්‍රද්ධාදි මුක්තික භික්ෂුන් වහන්සේලා අතරේ අග්‍රස්ථානය ලැබෙන වක්කලී ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ තමයි ශ්‍රද්ධාවෙන් අගතෙන්පත් කෙනා. මේ ශාසනයේ හිටපු භික්ෂුන් වහන්සේලා අතරේ ශ්‍රද්ධාදි මුක්තික ශ්‍රද්ධාවෙන්ම මේ නිවන් දැකපු භික්ෂුන් වහන්සේලා අතරේ අග්‍රස්ථානය වක්කලී ස්වාමීන් වහන්සේට ලැබෙනවා. එතකොට මොකක්ද මෙතනින් මේ අපේ කතාවට අදාළ අදාළත්වය අපි සඳහන් කරේ අපිට මේ විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරන්නේ ශ්‍රද්ධාව වැඩි නම් ශ්‍රද්ධාව ඉතිරි ඉන්ද්‍රිය ධර්මයන් අභිභවා ගිහිලා තියෙනවා නම් ඒ ඉතිරි ඉන්ද්‍රිය ධර්මයන් වලින් සිද්ධ වෙන්න ඕනේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ නිසා ශ්‍රද්ධාව සමභාවයකට තියෙන්න ඕනේ ශ්‍රද්ධාව අඩු කරගන්න ඕනේ අනෙක් දේවල් ඊට වඩා ඒ ඒ හා සමානව ඇති වෙන ආකාරයට එහෙම නොකරොත් එහෙම Taman ශ්‍රද්ධාව නිසා නිවන් දකින්නේ නැහැ. මේ සසරේ සමහර වෙලාවට ශ්‍රද්ධාව විතරක් තිබුණා කියලා නිවන් දකින්නේ නැහැ. මේ නිසා භාග්‍යතුන් වහන්සේ උපක්‍රමයක් යොදනවා. වක්කරේ ස්වාමීන් වහන්සේට දැඩි ශ්‍රද්ධාවක් තියෙන බුදුරජාණන් වහන්සේ දිහැම බලාගෙන ඉන්න කියලා හිතෙන්නේ ඒකයි භාග්‍යතුන් වහන්සේගේ රූපේටම පැහැදීමක් තියෙන්නේ. පුදුමාකාර පැහැදීමක්. භාග්‍යතුන් වහන්සේ දකිනකොට සිත පිනා යනවා අතිශය පුදුමාකාර විදිහට. මේ අතිශය ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඉතිරි ඉන්ද්‍රිය ධර්මයන් අභිභව ගිහිල්ලා නිසා භාග්‍යතුන්ස් දකින වක්කලයට නිවන් දකින්න බෑ මෙහෙම. මේ නිසා භාග්‍යතුන්ස් වක්කලේ ස්වාමීන් වහන්සේට උපක්‍රමශීලීව උන්වහන්සේගේ අර සිත මධ්‍යස්ථ භාවයට ගේන ඉතිරි ධර්මතා වැඩෙන විදිහට. අන්න උන්වහන්සේ තමන්ගේ ඉතිරි ඉන්ද්‍රිය ධර්මතාවයන් දියුණු කරගෙන ප්‍රතිසම්පදා ඥාන සහිතව සිව් පිළිසිතිය සහිතව අරහතට පත් වෙනවා. මේ නිසා ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මය අනෙක් ඉන්ද්‍රිය ධර්මයන් අභිභාගහිලා තිනවා නම් අන ශ්‍රද්ධාව අපි සමභාවයකට පත් කරගන්න ඕනේ. ඊළඟ ඉන්ද්‍රිය ධර්මය තමයි වීරි ඉන්ද්‍රිය කියලා කියන්නේ. විරි ඉන්ද්‍රිය. විරිය ඉන්ද්‍රිය කියන වචන දෙක එකතු වෙලා විරි ඉන්ද්‍රිය කියලා පදයක් හැදෙනවා. විරි ඉන්ද්‍රිය කියලා කියන්නේ විරිය ඉන්ද්‍රිය. වීරිය ඉන්ද්‍රිය කියලා කියන කාරණය. යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් යම්කිසි යෝගාවචරයේක දැන් වීරිය ඉන්ද්‍රිය බලවත් නම් ශ්‍රද්ධාව ඒ තරම් නැත්තම් වීරිය බලවත් නම් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රියට කරන්න තියෙන මේ අදිමෝක්ෂ කියන කෘත්‍යය ඒ කියන්නේ අපේ සිත පහදවා ගැනීමේ කටයුත්ත කියන එක කරන්න බැරි වෙනවා. ඒ වගේම තමයි සෙසු ඉන්ද්‍රිය ධර්මයන්ටත් තමන්ට තමන්ට ආයත් සෙසු කෘත්‍යයන් කරගන්න බැරි වෙනවා. දැන් වීරිය වැඩි. වැඩි වීරිය තිබුණට අන්න ඒ වීරියෙන් විතරක් නිවන් දකින්න බෑ. අපි දැකලා තියෙන සමහර ස්වාමීන් වහන්සේලා දැඩිශේ වීරිය කරනවා. දැඩිශේ වීරිය කරනවා. හැබැයි මේ දැඩිශේ වීරිය කරා කියලා උන්වහන්සේලාට ඒක නිවන් දකින්න සමහර වෙලාවට බැරි වෙනවා. හේතුව මොකද? මේ වීරිය වැඩි වුණොත් ඊට සාපේක්ෂව ශ්‍රද්ධා ආදී සසු ඉන්ද්‍රිය ධර්මයන් නැත්නම් වැඩිලා ඒක නිවන් දකින්න බාධාවක්. ඒක තමයි මේ කියන්නේ. වීරි ඉන්ද්‍රිය දෙලිව තියෙනවා නම් එහෙමනම් ඒක පස්සද්ධි ආදී ධර්මතාවයන් වැඩිම තුලින් පස්සද්ධි ආදී භාවනාවන් තුලින් මේ වීරි ඉන්ද්‍රිය අඩු කරගන්නවා. එතකොට සමහර වෙලාවට සමහර ස්වාමින්වහන්සේලා ඉන්න දැඩි වීරියනිතුව පරයන්ක භාවනාව කරන බොහෝ වෙලා සමහර වෙලාවට සිතේ සමාධි මාත්‍රයක් ඇති කරගන්න බැරි වෙනවා. ඇයි? උන්වහන්සේලාගේ වීරිය තියෙනවා. හැබැයි ඉතිරි ධර්මතාවයන් හරියට බැරිලා නැති නිසා. ඉතින් මේ සඳහා තියෙන නිදර්ශන කතාව තමයි සෝන ස්වාමින්වහන්සේ කතාව. ඒ කතාව අපි දන්නවා. සෝන පොලිදීස කියලා කියන්නේ අතිශය අසූ කෝටියක් ධනෙ තිබුණු කුලයක උපන්න කුල පුත්‍රයෙක් සිටු පුත්‍රයෙක් 80 කෝටියක් ධනෙ තිබුණා 80 කෝටියක් ධනෙ තිබුණු මේ සිටු පුත්‍රයා සෝන සිටු පුත්‍රයා කොයි තරම් සැපවින්දද කියලා කියනවනම් සෝන සිටුපුත්‍රයාට Tamanගේ ආසනේ නැගිටලා යම්කිසි වැඩකට යන්න ඕනි කියලා හිතනකොට ආසනේ නැගිටිනකොට සේවක 3-4 දිනක් ඇවිල්ලා කියනවලු ස්වාමිනිය ඔබ වහන්සේ ඉන්න ඔබ ඉන්න අපි අවශ්‍ය දේ කරලා දෙන්නම් කියලා. මෙන්න මේ විදිහට මිනිස්සු උපකාර කරනවා. ඉතින් ඒ නිසාම සෝන ස්වාමීන් වහන්සේ හරියට මේ පොළොවේ ඇවිදලවත් අඩුයි කියලා කියනවා. ඒ නිසාම උන්වහන්සේගේ කියන යටිපතුල් වල ලොම් ඇවිල්ලා තිබුණයි කියලා. යටිපතුල් වල ලොම් ඇවිල්ලා තිබෙනවා. දැන් උන්වහන්සේගේ අතීත කුසලානුසංසිකුත් ඒ සඳහා තියෙනවා. කොහොම නමුත් යටිපතුල් වල ලොම් ඇවිල්ලා තිබුණා කියලා කියන මේ සෝන ස්වාමීන් වහන්සේගේ. ඉතින් යටිපතුල් වල ලොම් වෙනවා කියලා කියන එක අසාමාන්‍ය සිදුවීමක්නේ. බිම්බිසාර රජතුමාට අහන්න ලැබෙන මේ සෝන සිටු පුත්‍රයාගේ යටිපතුල් වල ලොම් තියෙනවා කියලා. බිම්බිසාර රජුරු ඒ නිසා පණිවිඩයක් කරනවා මම කැමති සෝන බලන්න. සෝන සිටු පුත්‍රයා මේ 80ක් 80000ක් ගමේ ඉන්නවා ගම්වැසියෝ. ඒ 80000ක් ගම්වැසියන්ට ජේෂ්ඨ සිටුවරයාගේ පුත්‍රයා. ඉතින් මේ 80000ක් ගම්වැසියන් සමග බිම්බිසාර රජතුමා මුණ ගැහෙන්න යන වෙලාවක සෝන සිටු පුත්‍රයා බිම්බිසාර රජතුමා මුණ ගැහෙනවා. අවසානයේ බිම්බිසාර රජතුමා මේ පිරිසට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා සෝන සිටු පුත්‍රයා කල්පනා කරනවා මට නිවන් දකින්න නම් පැවිදි වෙන්න ඕන කියලා. පැවිදි වෙන්නේ නැතුව මට නිවන් දකින්න විදිහක් නැහැ. ඒ නිසා යතහ යතහකෝහං ආජානාමි නයිදං සුකරං අගාරං අජ්ජාවස්තං ඒකාන්ත පරිපුන්නං ඒකාන්ත පරිසුද්ධං සංකලිකිතං බ්‍රහ්මචර්යං චරිතං මම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ යම් විදිහකට මට අවබෝධ වෙනවද මම ඒ කාන්තෙම මේ පිරිපුන් පිරිසුදු Brahmacharyaව රකින්න නම් මම මේ ගිහිගෙන් නික්මිලා අනිවාර්යෙන් පැවිදි වෙන්න ඕනේ කියලා කල්පනා කළා. කල්පනා කළ භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉල්ලීමක් කරලා පැවිදි වෙනවා. දැන් සෝන සිටු පුත්‍රයා පැවිදි වුණා. සෝන සිටු පුත්‍රයා පැවිදි වෙලා සෝන සිටු පුත්‍රයා වීරි කරනවා නිවන් දකින්න. සක්මන් කරනවා. උන්වහන්සේගේ පා සිව්මැලි පයේ ලොම්පව ඇති වෙලා තිබුණා. ඉතින් අතිශය සිව්මැලි බිම ඇවිදලා නැහැ. බිම මේ වැලි කර පෑගිලා නැහැ. නමුත් දැන් වීරිය කරනවා. මේ වැල්ලේ සක්මන් වලදී සක්මන් කරනවා. ඒ සක්මන් කරනකොට අර සිව්මැලි පා තුවාල වෙනවා. බින්දෙනවා. බින්දිලා ලේ වැగిරෙනවා. ඒ ලේ වැగిරෙද්දී සෝන ස්වාමීන් වහන්සේ සක්මන් කරනවා. ලී වෙගිරිද්දි සක්මන් කරනවා. දැන් කියනවා හරියට නිකන් ගව ඝාතක ස්ථානයක් වාගේ සෝන ස්වාමීන් වහන්සේගේ සක්මන ලේයින් දැකිලා තියෙනවා කියලා. උන්වහන්සේ මේ විදිහට වීරිය කරනවා වීරිය කරනවා කොච්චර වීරිය කරත් සමාධි මාත්‍රයක්වත් ආලෝක මාත්‍රයක්වත් උපදව ගන්න බැරි වෙනවා දැන් මේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න ඉන්න කෙනෙක් මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න ඉන්න කෙනෙක් මේ සෝන ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ තරම් කුසල ශක්තියක් තිබුණු පාරමිතා ශක්තියක් තිබුණු උන්වහන්සේට සක්මන් කරනවා කකුල් තුවාල වෙලා ලී එනවා සක්මනේ හැබැයි නිවන් දකින්න බැරි වෙනවා ආලෝක මාත්‍රයක්වත් ඉපදෙන්නේ නැහැ. උන්වහන්සේට අදහසක් පහළ වෙනවා මම මේ ශාසනයේ අභව්‍ය පුද්ගලයෙක්ද දන්නේ මට මේ නිසා මේ ශාසනයේ නිවන් දකින්න බැරිද දන්නේ. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරන හිමනා මම ආපහු ගිහි ගෙදරට ගිහිල්ලා ආපහු ගිහි ජීවිතයක් ගත කරොත් මට පුළුවන් අඩුතරමින් පින්දහම් රැස්පත් කරගන්න පුළුවන්. මේ නිසා මම ගිහි ගෙදර ගිහිල්ලා දැන් යම්කිසි පිනක් දහමක් කරගෙන ඉන්නවා මේ පැවිද්ද මට ඉඳලා තේරුමක් නැහැ කියලා මෙන්න මෙහිම අදහසක් පහළ වුණා. උන්වහන්සේ මේ අදහස පහළ වෙලා සක්මන කෙලවරට වෙලා ඉඳගෙන මේක කල්පනා කරනවා. මමත් මේ ශාසනයේ වීරිය කරපු භික්ෂුන් වහන්සේලා අතර එක්කෙනෙක්. නමුත් මට අඳුම කර්මයේ ආලෝක මාත්‍රයක්වත් උපදව ගන්න බැරි වුණා. මෙන්න මේ විදිහට කල්පනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දකිනා මේක. භාග්‍යතුන් වහන්සේ මේ සෝර ස්වාමීන් වහන්සේගේ සිතෙන් සිත පිරිසිඳලා දැකලා භාග්‍යවතුන්ස් දකින්න උන්වහන්සේ කලකිරිලා. මේ නිසා උදව් කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ සෝර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න සීත වනයේට වැඩම කරනවා. සීත වනයේට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ මේ සෝර ස්වාමීන් වහන්සේගේ සක්මන දැකලා සක්මනේ ලේ වැකිරලා තියෙනවා. වැකිලා තියෙනවා. මේක දැකලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාන් කතා කළා නම් මොකද මේ කියලා. මොකද මේ සක්මනේ මෙච්චර ලේ භික්ෂුනාසල කියන ස්වාමීන් මේ සෝන ස්වාමීන් වහන්සේ දැඩි වීරියනිත සක්මන් කරනවා. උන්වහන්සේගේ සිව්මැලි පා තුවාල වෙලා ලේ ගන්නවා. හරියට ගව ඝාතක ස්ථානයක් වායේ කියලා කියන සේතාපි ගෝ ඝාතකෝ. හරියට මේ ගවයන් මරණ තැනක වාගේ ලේ වැකිරිලා කියලා කියනවා. භාග්‍යතුන්ස් වැඩම කරනවා සෝන ස්වාමීන් වහන්සේ කුටියට වැඩම කරලා සෝන ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ උපමාවකින් ධර්මයේ දේශනා කරනවා මේ වීරිය සමභාවයටපත් කරන්න ඕනේ කියන කාරණේ. සෝන ස්වාමීන් වහන්සේ ගිහි කාලේ වීණා වාදනය කරන දක්ෂ කෙනෙක්. ගිහි කාලේ වීණා වාදනය කරන කෙනෙක්. ඒ වීණා වාදනය කරන දක්ෂ නිසා භාග්‍යතුන් වහන්සේ සෝන ස්වාමීන් වහන්සේට වීණාවක් උපමාවකට අරගෙන භාග්‍යතුන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ සෝන ස්වාමීන් වහන්සේ කියන සෝන මේ වීණාවේ තත වීණාවේ තත අතිශය දැඩිශී ඇදලා නම් බොහෝසීන් ඇදලා නම් දැඩිව ඇදලා නම් මේ වීණාවේ තත ඒ විදිහට ඇදලා තිනකොට මේකේ නිසියාකාර ශබ්දේ පැන නගිනවද කියලා අහනවා සෝන ස්වාමීන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි එහෙම වෙන්නේ නෑ කියලා. ඇයි උන්වහන්සේ ගිහි කාලේ වීණා වාදනයේ දක්ෂයි. ඒ නිසා දන්නවා වීණාවේ තත ප්‍රමාණි ඉක්මෝල මේක ඇදලා තියෙනකොට නිසියාකාරව ශබ්දේ පැන නගින්නේ. ඊට පස්සේ අහනවා සෝන මේ වීණාවේ තත බුරුල්ල තිබුණොත් අතිශය සිතිලව ලිහිල්ල තිබුණොත් මේ වීණාවේ ශබ්ද එනවද? නෑ ස්වාමීනි. මේ වීණාවේ තත අතිශය ලිහිල්ල තිබුණොත් ඒත් මේ වීණාවේ ශබ්දේ පැන නගින්නේ නෑ කියලා කියනවා. භාග්‍යතුන් සනස්සෝන මේ වීණා තත එක සමාන විදිහකට මධ්‍යස්ත මට්ටමකින් තද කරලා තියෙනකොට මේ වීණාව මනාව ශබ්දයෙන් එනවාද කියලා. සෝන ස්වාමීනාංශ කියනවා එහෙමයි ස්වාමීනි. වීණාවේ තත මධ්‍යස්ත මට්ටමකින් හිර කරලා තියෙනකොට මේකේ මේ වීණාවේ ශබ්දේ නිස්පරිදි පැනගෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ වාගේ තමයි සෝන මේ ඉන්ද්‍රිය ධර්මයන් තියෙන මේවා සමභාවයටපත් කරගන්න ඕනේ. වීරිය දැඩි වුණොත් අපට නිවන් දකින්න බෑ. වීරිය අඩි අඩු වෙලා අතිශය ලිහිල්ුණොත් ඒත් අපිට නිවන් දකින්න බෑ. මේ නිසා මේ වීරිය සමභාවයකට පත් කරගන්න ඕනේ. වීරිය සමභාවයකට පත් කරගත්තොත් තමයි අපිට නිවන් දකින්න එක උපකාරී පිංස්පවතින. භාග්‍යතුන් මෙන්න මේ විදිහට අවවාදයක් වෙනවා. සෝන ස්වාමීන් වහන්සේ මේ අවවාදය අහලා උන්වහන්සේ තේරුම් ගන්නවා තමන්ගේ තමන්ගේ මේ සිදුවීම මනම් මගේ වීරිය වැඩි වීරියට සාපේක්ෂව සෙසු ඉන්ද්‍රිය ධර්මයන් වල අඩුවක් තියෙනවා. ඒ නිසා ඒ සියල්ල එක සමභාවයකටපත් කරගන්න ඕනේ. උන්වහන්සේ වීරිය අඩු කරනවා. වීරිය අඩු කරලා සෙසු ඉන්ද්‍රිය ධර්මයන් කරේ අවධානය වැඩි කරනවා. අන්න ඒක තුළින් උන්වහන්සේට හැකියාවක් ලැබෙනවා. සෝන ස්වාමීන් වහන්සේට නිවන් දකින්න පුළුවන් වෙනවා. උන්වහන්සේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වඩපත් වෙනවා. සෝන ස්වාමීන් වහන්සේ නිවන් සාක්ෂාත් කරගෙන අරහත්ත්වේ සාක්ෂාත් කරගන්නවා. මෙන්න මේ නිසා අච්චාරද්ද වීරියක් තියෙනවා නම් ඒ කියන්නේ දැඩි වීරියක් තියෙනවා නම් ඒ දැඩි වීරිය අඩු කරලා සමභාවයටපත් කරගෙන පස්සද්ධාදී ධර්මතාවයන් තුලින් මේ වීරිය ඉන්ද්‍රිය සමභාවයටපත් කරගන්න කියලා කියනවා. ඉතින් වීරිය විතරක් නෙවෙයි සෙසු ඉන්ද්‍රිය ධර්මයන් විදිහටත් මේ එකක් එකක් බලවත් වෙනකොට ඉතිරි ධර්මතාවයන් වල කටයුතු කරන්න බැරි වෙනවා. දැන් අපි කතා කරේ සද්ධා, විරිය කියන දෙක විතරයි. ඒ දෙක විතරක් නෙවෙයි සති, සමාධි, ප්‍රඥා කියන අනිත් කොහොමත් මෙතනදී වැදගත් වෙනවා. මේ නිසා ඕනෙම ඉන්ද්‍රිය ධර්මයක් අනෙක් ඉන්ද්‍රිය අභිභවා ගිහිල්ලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී ඒක අපි සමභාවයකටපත් කරගන්න ඕනේ කියලයි කියන්නේ. ඉතින් මේ වගේ තැනකදී මේ ඉන්ද්‍රිය සමත් ප්‍රතිපාදනතාවය කියන කාරණේදී අපිට තවත් සැලකිය යුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් කියන දෙකේ සමභාවය වීරිය ප්‍රඥාව කියන දෙකේ සමභාවය කියන මෙන්න මේ කරුණු දෙක අතිශය වැදගත් වෙනවා භාවනා කරන කෙනෙකුට මේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාවයේදී අතිශය වැදගත් වෙන කරුණු දෙක තමයි ශ්‍රද්ධා ප්‍රඥා කියන දෙකේ සමභාවය සහ වීරිය ප්‍රඥා කියන දෙකේ සමභාවය කියන්නේ ශ්‍රද්ධාව බලවත් වෙලා ප්‍රඥාව අඩු වුණොත් එහෙම මුද්දප්පසන්න භාවයටපත් වෙනවා. ඒ කියන්නේ අස්ථානේ පැහැදෙනවා. මුද්දප්පසන්නයි කියලා කියන්නේ මෝඩ පැහැදීමක් කියලා කියන්නේ. ඒ කියන්නේ පැහැදිය යුතු තැන මොකද්ද කියලා දන්නේ නැහැ. පැහැදිය යුතු තැන පහදින්නේ නැහැ. අපැහැදිය යුතු තැන පහදිනවා. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා සීල් රකින්නේ නැහැ කියලා කියන එක ඒක කමක් නැහැ ඒකත් හොඳ ලක්ෂණයක් කියලා පිළිගන්නවා. භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරන්නේ නැහැ කියලා කියන එකත් ඒකත් සමන්න ඒකත් හොඳයි කියලා පිළිගන්නවා. මෙන්න මේ විදිහට අස්ථානේ පැහැදෙනවා නම් ආන්ගේ අස්ථානේ පැහැදෙන්නේ ශ්‍රද්ධාව බලවත් වෙලා ප්‍රඥාව දුර්වල වුණාම. ඒක නම් මුද්දප්පසන්න භාවයටපත් වෙනවා. අනෙක් පැත්තෙන් ප්‍රඥාව බලවත් වෙලා ශ්‍රද්ධාව අඩු වෙනවා නම් ආන්න ඒ පුද්ගලයා කෛරාටික වෙනවා. කෛරාටික වෙනවා කියලා කියන්නේ ඒකට උදාහරණයක් දක්වනවා. ප්‍රඥාව බලවත් ශ්‍රද්ධාව දුර්වලයි. අනේ නිසා කල්පනා කරනවලු දන් දෙන්න ඕනේ කුසල සිතයි වැඩගත් වෙන්නේ. ඒ නිසා දන් දෙන්න ඇති කරගන්න සිත කියලා කියන්නේ කුසල සිතක්. ඒකයි වැදගත් වෙන්නේ කියලා. ඒතර දන් දෙන්නේ නැහැ. දන් දෙන්න ඇති කරගන්න සිත විතරක් බලපවත්වනවා. බලපවත්වලා ඉන්න බලනවා. අන්න ඒකයි කෛරාටිකය කියලා කියන්නේ. ඉතින් එහෙම කෙනා කියනවා හරියට බෙහෙතකින් හටගත්ත රෝගයක් වායි කියලා කියනවා. බේසජ සමුත්තිතෝ රෝගෝගී කියලා කියනවා. එතකොට බෙහෙතින් රෝගයක් හටගත්තාම ඒක සුව කරනවා කියන එක අමාරුයි. ඒ නිසා කියනවා අතේකිච්චයි කියලා කියනවා. අතේකිච්ච කියලා කියන්නේ අතේකිච්ච වචනේ අතේකිච්ච කියන වචනෙන් කියන්නේ ප්‍රතිකාර කළ නොහැකි කියලා කියන්නේ. තේකිච්ච කියලා කියන්නේ ප්‍රතිකාර කරනවට අතේකිච්ච කියලා කියන්නේ ප්‍රතිකාර කළ නොහැකි කියන කාරණේ. ඒ නිසා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන දෙක සමභාවයටපත් කරගන්න ඕනේ. අන්න ඒ දෙක සම වෙනකොට සුදුසු තැන පැහැදීමක් ඇති වෙනවා. ඉතින් කියනවා සමාධි භාවනාවක යෙදලා ඉන්න යෝගාවචරයට බලවත් ශ්‍රද්ධාවකුත් හැබැයි අවශ්‍යයි. සමත භාවනා කරන කෙනාට බලවත් ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඇයි? අපිට පඨවි කසිනේ වඩනකොට පඨවි පඨවි කියලා කියපු මාත්‍රයෙන් මේ සමාධිය ඉපදෙන්නේ නැහැ. ඒ සඳහා ඒ සඳහා වීරිය කරන්න ඕන. හැබැයි ඒ වීරිය කිරීම කියලා කියන එක උත්සාහය අතහරිනවා ශ්‍රද්ධාව නැති කෙනා. ශ්‍රද්ධාව නැත්තම් ටික වෙලාවක් මේක කරලා හිතනවා මේවා බොරු දේවල් මේවා කරාර්මේ ධානා කියන ඒවා උපදවන්න බෑ අද කාලේ බොරු කතන්දර මෙන්න මේ විදිහට හිතනවා අන්න ශ්‍රද්ධාව අඩු නිසා ඒ නිසා ශ්‍රද්ධාව මදි නම් ඒක අඩුපාඩුවක් ඒ වගේම තමයි බලවත් ශ්‍රද්ධාවක් තියෙනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ මාර්ගයේ කාන්තෙම සිද්ධ වෙනවා කියලා හිතලා එයා නැවත නැවතත් පටවි පටවි කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඒවට අපි කියන පරිකර්ම කරනවා කියලා පරිකර්ම කරලා ආර්පණා සමාධියටපත් වෙනවා. මේ නිසා සමාධි භාවනාවේ යෙදෙන යෝගාවචරයට විශේෂයෙන් බලවත් ශ්‍රද්ධාවක් තිබිය යුතුමයි. ඒ වගේම තමයි සමාධි ප්‍රඥා කියන දෙක අතරිනුත් සමාධිය වඩන කෙනෙකුට බලවත් වෙන්නේ මේ සමාධිය කියලා කියන කිම නැත්නම් ඒකාග්‍රතාවය කියන චෛතසිකය. ඒතර ඒකාග්‍රතාවය එහෙම නැත්නම් සමාධිය කියන මේ ඉන්ද්‍රිය ධර්මයේ තමයි ගොඩක් අවශ්‍ය වෙන්නේ සමාධි භාවනා කරන කෙනාට. ඒ පුද්ගලයා ඒකාග්‍රතාවයෙන් යුතුව කටයුතු කරලා අර්පණා සමාධියකට ධානයක් ලබනවා. විදර්ශනා වඩන කෙනාට බොහෝ සෙයින් අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව. ඒ පුද්ගලයා ප්‍රඥාවෙන් යුතුව ඒ යෝගාවචර ප්‍රඥාවෙන් යුතුව මේ ත්‍රිලක්ෂණ ප්‍රතිවේදය ඇති කරගන්නවා. මේ නිසා සමාධි ප්‍රඥා කියන දෙකේ සමභාවය ඇති කරගත්තොත් අන්න ඒ කෙනාට අර්පණ සමාධියටපත් වෙන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා සමාධි ප්‍රඥා කියන දෙක අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟ කාරණේ තමයි සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. එහෙනම් අපි කතා කරපු සතිය කියන කාරණේ. මේක අතිශය දීර්ඝ කොටසක් මේ සතිය පිළිබඳව අතිශය විශාල වශයෙන් කරුණු කාරණා පැහැදිලි කරන්න තියෙනවා. අපි ඊටමත් කෙටියෙන් මෙතන තියෙන කාරණේ විතරක් සඳහන් කරොත් මේ සතිය කියලා කියන එක හැම තැනකදීම අවශ්‍ය වෙනවා. සතියෙන් තමයි සතියෙන් තමයි අපේ සිත උද්දච්ච පාක්ෂික වෙනකොට ඒ උද්දච්ච උද්දච්ච පාක්ෂික සිත අපේ සිත උද්දච්චයට වැටෙන එක වළක්වලා ශ්‍රද්ධා වීරිය කියන දේවල් ඇති කරලා දෙන්න අපේ සතිය කියන උපකාර වෙනවා. දැන් අපේ සිත උද්දච්ච උද්දච්ච කියලා කියන සිත විසිරෙනකොට අපේ ශ්‍රද්ධා වීරිය ප්‍රඥා කියලා මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් අපිට උපකාරය අරගන්න ඒ උපකාරය අරගන්න අපට සතිය උදව් වෙනවා. අන්න සතියෙන් අපිට මේ උපකාරය කරලා දෙනවා. ඒ වගේම තමයි සිත කුසීත පාක්ෂයට වැටෙනකොට ඒ කුසීත පාක්ෂික වෙන සමාධියෙන් කුසීත භාවය ඇති කරන එක මේ සතියෙන් වළක්වනවා රැක ගන්නවා ඒ නිසා සතිය කියන එක අවශ්‍ය හැමතරම ඉතින් මේක භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේක සබ්බත්තිකයි කියලා කියනවා. ඒ කියන්නේ හැම තැනටම අවශ්‍ය දෙයක් කියලා කියනවා. එතනදී කියනවා සකල ව්‍යංජනයන්හි ලුණු තෙල් කියන දෙක. හරියට ලුණු සහ තෙල් කියන දේවල් ඕනෙම ව්‍යංජනයක් රසවත් වෙන්න අවශ්‍යයි. ලුණු දාන්න නැති කිසිම ව්‍යංජනයක් වළඳන්න බෑ. අන්න ඒ වාගේ තමයි සතිය නැතුව අනිත් දේවල් විතර තිබට හරියන්නේ නැහැ. ඒ වගේම තමයි රජ කෙනෙකුට ඉන්නවලු හැම රජ කටයුත්තක්ම හොයලා බලන සර්ව සර්වකාර්මික අමාත්‍යෙක්, සබ්බකම්මික අමාත්‍යෙක් කියලා කෙනෙක්. ඒ කියන්නේ හැම කටයුත්තක්ම කරන කෙනෙක්. අන්න එයා හැම තැනම හැම දෙයක්ම කරනවා. අන්න ඒ වාගේ තමයි කියනවා මේ සතිය කියන එක හැම තැනකදීම අවශ්‍යයි කියලා කියනවා. ඉතින් මේක පැහැදිලි කරන සතිපන සබ්බත්තිකා වුත්තා භගවතා කින් කාරණා භාගතුන් වහන්සේ විසින් මේ සතිය කියන එක සබ්බත්තිකා වුත්තා හැමතැනම අවශ්‍යයි කියලා කියලා තියෙනවා. කින් කාරණා කවර හේතුකින්ද චිත්තං හි සතිපටි සරණං ආරක්ක පච්චපට්ඨානං ච සතිච න විනා සතියා චිත්තස පග්ඝහනික හොති. මේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන හැම තැනකදීම මේ සතිය කියන එක අවශ්‍යයි. ඒ ඇයි සිත සතිය පිහිට පිළිසරණ කරගෙන ඉන්නේ. සතිය පිහිට පිළිසරණ කරගෙන ඉන්නේ. සතිය ආරක්ෂාව වැටහීම කරගෙන ඉන්නේ. හැම සතිය කියලා කියන එක ආරක්ෂාව වැටහීම කරන. සතිය නැත්තම් සිතේ උත්සාහයක් ඇති වෙන්නේ නැහැ. නිරුත්සාහය ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ උත්සාහය නිරුත්සාහය කියන මෙන්න මේ දෙක මධ්‍යස්ත භාවයටපත් කරන්ද සතිය කියන කාරණේ උපකාරයි කියලා කියනවා. ඒ නිසා පග්ඝහ නිග්ඝහ කියන කාරණේ පග්ඝහ කියන්නේ දිරිදෙනවා නිග්ඝහ කියන්නේ දිරිදෙන්නේ නැතුව ඉන්නවා කියලා කියන එක. ඒකයි නිරුත්සාහය කියලා කිව්වේ. මෙන්න මේ දෙක සමභාවයටපත් කරන්න මේ දෙපැත්තම තුලණය කරගන්න සතිය කියන චෛසික ධර්මය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා සතිය කියලා කියන එක සම්බත්තිකයි කියලා කිව්වා. ତර මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයට පත් කරගත යුතුයි කියන එක තමයි මේ ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාවය කියන එකෙන් කියන්නේ. දැන් අපි සාකච්ඡා කරන්න තියදුනේ දසවිධ අර්පණා කෞශල්‍ය කියන කෞශල්‍ය යටතේ අර්පණා කෞශල්‍ය දෙකක් අපි කියන්න තියදුනා. වත්තු විසද කිරියතාවය ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාවය. ඉතින් අපිට කතා කළ යුතුයි නිමිත්ත කුසලතාවය ආදී සෙසු අර්පණා කුසලතාවයන් පිළිබඳව. ඉතින් මේ කරුණු කාරණා ටිකක් අපි විස්තරාත්මකව පැහැදිලි කළ යුතු නිසා අපි ටිකක් කාලයක් අරගත්තා. ඉතින් ඒ නිසායි කාලය මම හිතන්නේ වැඩි නැහැ. ඒ නිසා අපි ඊළඟ වැඩසටහනේදී අපි නිමිත්ත කුසලතාවය ආදී සෙසු අර්පණා කුසලතාවයන් පිළිබඳව සාකච්ඡා කරමු කියන අදහසත් සමගින් එහෙමනම් අද දවසෙත් අපි මේ වැඩසටහන මෙතකින් સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අද සාකච්ඡා කරපු කටයුතු වලට අදාළව යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි නම් ඒ සඳහා අපිට කිටි වේලාවක් යොදා ගන්න පුළුවන් යම්කිසි කාරණයක් පැහැදිලි කරගන්න අවශ්‍යයි නම් ඉතින් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕනම කෙනෙකුට අපිට අපි දන්න දෙයක් නම් පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔව්. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ දැන් කාට හරි මේ විරිය මේ අධික වෙලා ඊට පස්සේ හිත මේ උද්දච්චයට යනවා හරි අර රෙස්ලස් ගතියට යනවා නම් එතකොට හිමීට හිමීට දේවල් කරලා ඒ කියන්නේ මේ කෝපයක් උස්සනකොටත් ඒක හිමීට උස්සලා පුළුවන් තරම් ඒ කියන්නේ සතියෙන් මේ වැඩ කළා ඒක හදාගන්න පුළුවන් නේද? පුළුවන්. එතනදී හිමීට කරනවා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ සතියෙන් කරනවා කියන එක. ඒතර හිමීට කරන එක සතියට උපකාර වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ වේගය නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ සතියෙන් කරන්න පුළුවන් නම් වේගවත්ව වුණත් කමක් නැහැ. ඒ නිසා අපි සිහිය කියන එක දියුණු කර ගැනීම තුළ ඒ උද්දච්චයට උපකාරයක් වෙනවා. උද්දච්චයටපත් වෙන එක අඩු කරන්න, ඒ කියන්නේ සිතේ විසිරීම අඩු කරගන්න සිහිය උපකාර කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හොඳයි සමිනාස්. බොහොම පින් සමිනාස්. හොඳයි, ඊතරම් සරණයි. ඊතරම් සරණයි සමිනාස්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ එතකොට දැන් වක්කලී ස්වාමින් වහන්සේ එහෙම මේ අරහත්පත්යේ தත්වයට පත් වීමේදී තමයි සිව්පිලිසිඹියාපත් தත්වයට පත්ුනේ ආනන්ද ස්වාමින් වහන්සේ සෝවාන් තත්වයේ ඉඳලා අරහත් තත්වයට පත්වීමේදී තමාර පොළවේ කිමිදුනා හැම කියලා මම ඇහුවා. එතකොට ස්වාමින් වහන්සේ ඒ අභිඥා බල අනිත්කුත් මාර්ගඵලවලදී ලැබෙනවද? සෝවාන් වලින් එහාට යනකොට හම්බෙනවද මේ ස්ටෙප් බයි ස්ටෙප් වගේම හම්බෙනවද ස්වාමීන් වහන්සේ? නෑ ඒ අභිඥාවන් කියලා කියන ඒවත් මේ මාර්ගඵල කියන ඒවත් ಜಾති දෙකක් ඇත්තටම. දැන් සිව්පිලි සිඹියාපත් ලැබීම කියලා කියන එක අපි අපිට දක්නට ලැබෙන්නේ හැම වෙලාවකම සිව්පිලි සිඹියාපත් ලබන්න පුළුවන් කෙනාට ඒ සිව්පිලි සිඹියා ලැබෙනකොට මේ අභිඥා ඥාන දක්වා ප්‍රඥාව දියුණු වෙනවා කියන එක. එහෙම නැතුව දැන් සිව්පිලිසිඹියා ලැබීම කියලා කියන එක එහෙම නැතුව අභිඥාත් එක්ක සම්බන්ධයක් නෑ. නමුත් අපිට අර කියවන ලැබිලා තියෙන බොහෝ තැන්වල සිව්පිලිසිඹියා සහිතව රහත්ත්වයටපත් වීම කියන තැනදී අභිඥා ලැබුණා කියලා තමයි සඳහන් කරන්නේ. එහෙම නැත්නම් අභිඥාව කියන එක වෙනම භාවනා කරලා උපදවා ගන්න ඕන දෙයක්. එතකොට ඒක ඇත්තටම ලෞකික දෙයක්. සෝවාන් ආදී මාර්ගඵලයකටපත් වෙන්න අවශ්‍ය නැහැ අභිඥාව උපදවන්න. සෝවාන් ආදී මාර්ගඵලයටපත් වෙන්නේ නැතුව උනත් අභිඥා උපදවන්න පුළුවන්. අභිඥා උපදවල තියෙනවා සමහර අය. ඉතින් ඒ නිසා අර සෙසු දැන් සෝවාන් වීම කියලා කියන එක තුල අභිඥා ලැබීම කියන එකක් නැහැ. අරහත්ත්වයටපත් වීම කියන එක තුල අභිඥා ලැබීම කියලා එකකුත් නැහැ. හැබැයි අපිට හමු වෙන්නේ හැම තැනකදීම සිව්පිට සිඹියාපත් සහිතව අරහත්ත්වයටපත් වෙනවා නම් ඒ කෙනාට අභිඥා ධර්මයක් ඒ අභිඥා උපදවීමේ අභිඥා ප්‍රඥාවත් ඒත් සමගම ලැබෙනවා කියන එක. හැබැයි අනෙක් මාර්ගඵලවලදී අපිට එහෙම කියන්නේ නැහැ. හේතුව මාර්ගඵලය කියන එකත් අභිඥාව කියන එකත් වෙනම තනි තනි කරුණු දෙකක් නිසා. අභිඥා උපදවන්න දැන් සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා ඉන්නවා. ඒක සුෂ්ක විදර්ශක රහතන් වහන්සේට අභිඥා නැහැ. ඒ නිසා උන්වහන්සේලා ඒ අවිඤ්ඤා උපදවන්න නැවත වාරයක් ධ්‍යාන උපදවලා අෂ්ට සමාපatti උපදවලා ඒ ක්‍රමයට තමයි අභිඤ්ඤා දක්වා යන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. එමනම් ඉතින් අද දවසෙත් අපි අතරම අතරමඟදී තමයි මේ වැඩසටහන අද කරන්නේ. ඉතින් සේනාසනෙට වැඩම කරන අතරමඟදී ඒ නිසා එහෙම නමුත් අපි මේ වැඩසටහන අත නොහැර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මේ වෙනුවෙන් බලාපොරොත්තු වෙන මේ පින්තුන් වෙනුවෙන් මේ වැඩසටහන අපි පැවැත්විය යුතු නිසා ඒ හින්දා මේ ධර්මදාමේ කුසලයේ අපි අනුමෝදන් කරනවා හැම සෙල දිනාටම. විශේෂයෙන්ම සෑම සිළු දිව්‍යතා මණ්ඩලයන්ම මේ කුසලයේ අනුමෝදන් වෙලා සම්බුද්ධ ශාසනයට උපකාර කරත්වා අපට උපකාර කරත්වා ශාසනය රකින්න මහා සංඝරත්නයට උපකාර කරත්වා මේ සහ සම්බන්ධන පින්නතුන් උපකාර කරන හැම සිළු දිනාටම ධාර්මික රැකවරණය ආරක්ෂාව සලසත්වා කියලා අපි ඉතින් දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා ඒත් සමගම අභාව ප්‍රාප්ත වූ හැම සිළු දිනාටමත් අපි මේ පින් අනුමෝදන් සිදු කරනවා සියලු දිනාගේ සියලු නොලබු සප සම්පත් ලැබිලා ලැබූ සැප සම්පත් වැඩි වර්ධනය වෙලා නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. ඒත් සමගම මේ වැඩසටහනට සහ සම්බන්ධන විශේෂයෙන් වැඩසටහන සංවිධානය කරන අපේ ප්‍රභාත් මහත්මයා නලින් මහත්මයා මේ බුද්ධික මහත්මයා ඇතුළු කොට ඇති හැම සිළු දෙනාටම අපි විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා සිළු දෙනාට මේ ධර්ම දානමය කුසලයේ කොටස් කරුවන් බවට පත් වේවා පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම සිළු දෙනාට මේ ධර්ම දානයේ කුසලය අනුමෝදන් වෙලා සියලු යහපත් ප්‍රාර්ථනා සමර්ථමත් වෙලා හැම සිළු දිනාටම නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා වැඩසටහන සහ සම්බන්ධ වෙන අනාගතයේ වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ බලලා දැකලා මේ ධර්ම කරුණු ශ්‍රවණය කරලා ඉගෙන ගන්න දැනගන්න හැම සිළු දිනාටම මේ අපේ උදාර ධර්ම දානමේ කුසලයෙන් බලයෙන් ශක්තියෙන් හැම සුළු දිනාතම උතුම් නිවන් මඟ පාරමී ධර්මයන් සම්පාදනය කර ගැනීමට ලැබේවා හැම සුළු දිනාතම උතුම් නිවනින් සනසිත ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරලා අවසන් කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරම්පී දෛතරවන් සර්ණයි සියලු දෙනාටම